සොනෙල් කුමාර මහත්මයා අතිරන් පර්ණේ ස්වාමීන් වහන්සේ දරසයි අවසරයි බොහොම වැදගත් කරුණ ටිකක් ස්වාමීන් වහන්සේ මේ අපිට අද කියලා දුන්නේ එතෙන්දී ස්වාමීන් වහන්සේ මේ දැන් ඔය ඉස්සෙල්ලා කතා මේ ප්‍රශ්නෙටම පොඩ්ඩක් සම්බන්ධයි ස්වාමීන් වහන්සේ දැන් චිත්තානුපස්සනාවේදී සරාගං වා චිත්තං සරාගං චිත්තං පජානාති විරාගන්වා චිත්තය ඒ වගේ අර අට විදිහකට දේශනා දේශනා කරන්න තියෙන තැනදී ස්වාමිනවස දැන් අපිට ඉතින් සාමාන්‍ය හුඟක් වෙලාවට ඒක යම් කිසි අපිට ඒක අඳුරගන්න පුළුවන් වෙන්නේ වීතික්‍රම අවස්ථාවේ තමයි. දැන් පරිවර්තන අවස්ථාවේදී අඳුරගන්න නම් හුඟක් අපිට තියෙන්න ඕනේ මේ යෝනිසෝ මනසිකාරයත් සතියත් දෙකම චිත්තාපස්සනාවේදී ප්‍රධාන වශයෙන් ඉලක්ක වෙන්නේ ඒ පරිඋත්ථාන අවස්ථාව. දැන් ගතෙක් කරන తত্ত্বය తত্ত্বයන් අදාළයි අපිට කියන්නේ ගතෙක් කරන අවස්ථාවෙත් ඉතින් අපිට හඳුනා ගන්න වෙන වෙන කරන්න දෙයක් නැහැනේ. හැබැයි ඒකට ව්‍යතික්‍රමන පරිඋත්ථාන කියන අවස්ථා දෙක ගැනම තමයි ප්‍රධාන වශයෙන් අපිට චිත්තාපස්සනාවේදී අවධානය යොමු ඒකයි සන්නද අපේ මේ සතිය මේ එච්චර දියුණු මදිහින්ද තමයි අපිට උගත් ලාවට පරිඋත්තරන අවස්ථාවේදී ඒක හරි ඒ සන්නල ඒකට කරන්න දෙන්නේ හිත වඩන එකම තමයි නේ සන්නස අහුලව නැවත නැවත පුහුණු කරන එකම තමයි කරන්න තියෙන්නේ ඔය උපාය මාර්ගයක් හැටියට ඒක පුහුණු කරන විදිහක් මම පෙර දිනක කියා දුන්නා පහුගිය දේශනාවලත් ඇති. ඒ කියන්නේ අපිට ඒ ඒ අවස්ථාවෙම මේක සිහිපත් වෙන්නේ නැතිනම් අපි උපක්‍රමයක් හැටියට අපිට කරන්න පුළුවන් දවසේ පොඩි වෙලාවක් වෙන් කරගෙන විනාඩි 5ක් 10ක් හරි වෙන් කරගෙන ගතසිත සැහැල්ලු කරගෙන අනිත් දේවල් පැත්තකින් තියලා කල්පනා කරලා බලන්න ඕන ප්‍රත්‍යක්ෂයක් කරන්න ඕන අද දවසේ මගේ සිතට තදින් දැනුණු දේ මොකක්ද මොන වගේ කාරණයක්ද මගේ සිතට අද තදින්ම දැනුනේ ලෝභයක් ආවද ද්වේෂයක් ආවද ඊර්ෂ්‍යාවක් ආවද භීතියක් ආවද මොකක්ද දැනුනේ කියලා සිහි කරලා බලන්න ඉතින් මුලදී මුලදී හැම සිහි කරනකොට අපිට එකපාරට එහෙම පැහැදිලිව දෙයක් තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි නැවත නැවත සිහි කරනකොට අපිට හඳුනා ගන්න පුළුවන් අද දවසේ මෙන්න මේ වගේ මනෝභාවයක් අපි හිතමු තරහක් කියලා. එතකොට ඊට පස්සේ අපි හොයන්න ඕන මොකක්ද ඒකට හේතුව? එතකොට ඔන්න අර සුපුරුදු උත්තරේ එනවා. අහවලා මෙහෙම කළා, අහවලා මෙහෙම කළා. ඒ නිසයි තරහ. ඒ ඒ උත්තරේ පැත්තකින් තියනවා. මොකද දැන් මේ අපි අනුන් හදන්න නෙමෙයි මේ ලෑස්තිනේ අපේ සිත විවරණය කරගන්න. එතකොට අනිත් කෙනා එහෙම කළාට මම ඒකට කොපිත උනේ. ඒක කොපිත නොවි ඒ දිහා බලන්න බැරි උනේ ඇයි? එයා වැරද්දක් කළා තමයි. ඉතින් ඒකට මම කෝප වෙන්න ඕනේ නැහැ මම කෝප උනේ කුමක් නිසා? අන්න එහෙම හොයනකොට අපිට දැනෙනවා එයා කරපු වැරද්ද නිසා විතරක් නෙමෙයි වැරද්ද නොකල යුත්තක්. ඒක නොසුදුසුයි. ඒක නොකර ඉන්නයි තිබුණේ කියලා හිතපු නිසායි කෝපය මතුනේ. එතකොට ඇයි මම එහෙම හිතුවේ? එතකොට අපිට දැනෙන්න ගන්නවා මේ මම નિවරදි කියලා හිතන ආකෘතිය තුල අනිත් අය ඉන්න ඕන කියලා හිතන නිසා. එතන මම ආකෘතියක් හදාගෙන ඒක ඇතුලේ අනිත් අය ඉන්න ඕන. මගේ ආකෘතිය හරි වෙන්න පුළුවන්. හරි වුණාට මේ මගේ ආකෘතිය ඇතුලේ සියලු දෙනාම සිටිය යුතුයි කියලා නියමයක් නැහැ. හැබැයි අපි එහෙම නියමයක් හදාගන්න. හදාගෙන ඒක ඇතුළට ඔක්කොම රිංගවන්න හදනවා. එහෙත් බැරි වෙනකොට අපි කෂ්ට නැහැ. එතකොට මෙන්න මෙහෙම එකින් එක එකින් එක ලෙහලහා හැම තිස්සෙම එකම ප්‍රශ්නය අහන්න ඕන මොකක්ද ඒකට හේතුව මොකක්ද ඒකට හේතුව අර කෙහෙල් ගහක පතුරු එකින් එක ගලවන්න වගේ පළවෙනි ප්‍රශ්නය අහනවා මොකක්ද ඒකට හේතුව කියලා ඒකට උත්තරයක් ලැබුණාම ආයෙ තව ටිකක් ගැඹුරට කියලා ඒකට මොකක්ද හේතුව ඊට පස්සේ තව උත්තරයක් ලැබෙනවා මොකක්ද ඒකට හේතුව එහෙම එහෙම ගැඹුරට යනකොට අපේ සිත වැඩ කරන විදිහ සිතට පොදු ධර්මතාවයක් තියෙනවා අපේ තම තමන්ගේ සිතට ආවේනික වෙච්ච ගති ලක්ෂණ තියෙනවා. චින්තන රටාවන්හි එක් එක් වෙනස්කම් තියෙනවා. එතකොට අන්නේ ස්වභාවයන් තමන්ට හඳුනා ගන්න පුළුවන්. මේ අභ්‍යාසය දිනපතාම පොඩි වෙලාවක් පුහුණු කරන්න ඕන. එතකොට අද අද දවසේ එහෙම විනාඩි 5ක් 10ක් ඒ ගැන හිතවා ඊට පස්සේ ආයෙත් දෛනික වැඩවල යනවා. හෙට දවසෙත් විනාඩි 5ක් වෙන් කරගෙන අර ඊයේ දවසේ හිතපු එකේ තව හිතන් හිතිය යුතු තැන් තියෙනවා නම් ඒකම ගන්නවා. නැත්තම් අද දවසේ අපිට හිතිච්ච කාරණයක් ගන්නවා. මෙහෙම මෙහෙම පුහුණු කරනකොට වෙනදා අපිට කෝපය ඇති වෙලා අපේ කය භාගයක් එකෙන් පීඩා විඳිනවා නම් මේ අභ්‍යාසය පුහුණු කරන්න පටන් ගත්තාම අපිට විනාඩි 15ක් 20ක් යනකොට සිහිය උපදිනවා. ප්‍රතිපද මේ ඉන්නේ හොඳ මට්ටමක නෙමෙයි නේද කියලා දැනෙන්න ගන්න. ඊට පස්සේ තව තව ඕක නැවත නැවත කරනකොට විනාඩි 10කින් 5කින් විනාඩි 2කින් විනාඩියකින් තප්පර ගානකින් ඔහොම ඔහොම ගිහිල්ලා අපිට යම් වෙනසක් මනසේ සිද්ධ වෙනකොටම දැනෙන්න ගන්න. ඉතින් අන්න ඒ මට්ටමට පුහුණු වුණාට පස්සේ අපට ආය වෙනම කාලයක් යොමු කරන්නට අවශ්‍යතාවයක් නැහැ. ඒ ඒ මොහොතේම අර ව්‍යතික්‍රමන අවස්ථාවට යන්නටත් කලින් දැන් මුලදී අපට ව්‍යතික්‍රමන අවස්ථාවේ සෑහෙන වෙලාවක් ගියාට පස්සේ තමයි දැනෙන්නේ. හැබැයි මේ අභ්‍යාස ගත වෙන්න ගත වෙන්න අපට පරිඋත්ථාන අවස්ථාවේදීම දැනගන්නට තරමට සිහිය වැඩෙන්න පටන් අර නැවත නැවත නැවත නැවත අර විදිහට සිහි කරනවා. යන්න මේ විදිහට ඒ අපේ අඛණ්ඩව ඒ අභ්‍යාසය කරගෙන ගියොත් අපට දැනට තියෙනවට වඩා හොඳ සාර්ථක තැනකට මනස ගේන්න පුළුවන් ඒවා මතුවෙනකොටම සිහිපත් වෙන තැනකට සිත පුහුණු කරන්න. මොකද දැන් අපි කොච්චර මේ කතා කළත් අපිට ඒවා ඒවා වෙනකොටම මනසේ අවදි වෙනකොටම සිහි වෙන්නේ නැති ප්‍රශ්නේ නේ තියෙන්නේ. කියන්නේ පුරුදු කරලා නැත්තම් ඉතින් ඒකනේ ඇත්ත తত্ত্বය. ඉතින් එහෙමයි කියලා අපි ඒකට අධෛර්යමත් වෙලා හරියන්නේ නැහැ. අර විදිහට අපි වෙනත් උපක්‍රමයකින් හරියටට එන්න ඕන. ඒ නිසා ඒ ඒ ක්‍රමය ටිකක් දිගට අඛණ්ඩව පුහුණු කරගෙන යන්න. බලන්න දැන් විතික්‍රම අවස්ථාවේදී හරි අපි අඳුරගන්නේ කුසල් සිතකින් නිකන්වස නේද? කුසල් සිතකින් අඳුරගන්නේ. දැන් ඒ ගැන තමයි අපේ අම්මමනතුංග මහත්තයා ඇහුවේ. ඒක ඇත්තම හරි අද්භූත කාරණයක්. මේක මේ අකුසලයේ යනකොට කොහොමද මේ අතරමැත්තෙන් කුසලයක් එන්නේ? ඉතින් අපිට ඒ ලැබෙන එකම කඩයිම තමයි අර අනිත්‍යතාවය. ඒ කියන්නේ අකුසල් සිත නිට්ටය නෑ. ඒක හේතුප්‍රත්‍යයෙන් හටගත්තා වහා නිරුද්ධ වෙනවා. ආයත හේතු ප්‍රත්‍යයෙන් හට ගන්න පුළුවන්. හැබැයි ඊට ඉස්සෙල්ලා ඒ අතරේ අපිට පුහුණු කරලා තියෙන ප්‍රමාණයට සිහිය උපදිනවා. එතනදී තමයි අර අපි අර සතිපට්ඨාන හැටියට එක එක පැත්තෙන් සිහි කරලා දැනුවත් වෙලා මනස පුහුණු කරලා තිබීමේ වටිනාකම අන්න එතනදී අපිට මතුවේ. ඒතකොට චිත්තානුපස්සනාව හැටියට සිතේ එක් එක් ස්වરૂපයන් අපි අධ්‍යයනය කරලා මනස පුහුණු කරලා තියෙනවා නම් අන්න සැනකින් අපිට ඒවා දැනෙන්න ගන්නවා. ධම්මානුපස්සනාවල නීවරණ ධර්ම හැටියට ඉතින් හොඳට මේක ප්‍රගුණ කරලා තියෙනවා. අපිට වහාම මේ තියෙන தත්ත්වය දැනෙන්න ගන්න. අන්න ඒ නිසා තමයි අර සතිපට්ඨානය වඩා වැදගත් වෙන්නේ.